සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 33 වන සතියේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අසුරෙන් කෙරෙන සමාජ කතිකාවත ධර්ම දේශනේ පවත්වන්නට සිදු කළ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනි අද දේශනාවෙන් වෙන දායකත්වයෙන් කටයුතු කරනවා අම්පිටියේ සමාධි මාවත පදිංචි කුමාරි ගුණදීර මහත්මිය ප්‍රධාන පවුලේ සදැහැති පිරිස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 ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ මොනවද කියලා දැනගෙන මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. මේ ජීවිතයේ ගෙවනකොට අපි අපේ ඇහැට ඇති වෙන අරමුණු හින්දා කනට කන කනට දැනෙන අරමුණු නාසයට දැනෙන අරමුණු දිවට දැනෙන අරමුණු කයට දැනෙන සීතු උෂ්ණාදී ස්පර්ශය පිළිබඳ අරමුණු ඒ වගේම හිතට දැනෙන ආදරය වගේ අරමුණු මේවා මම මේ ලෝකෙට අවිලා නිර්මාණය කරගත්තද නෑ අපේ අම්මලා තාත්තලා මට නිර්මාණය කරලා දුන්නද නෑ ඒ අරමුණු එනකොට ඒ අරමුණු ඔස්සේ සැපයන් දුක් නේද ඉෂ්ඨ අරමුණු අනිෂ්ඨ අරමුණු එනකොට සැප දුක් ඇති වෙන එක මගේ වැඩක්ද මට අදාළ දෙයක්ද නෑ හැබැයි මම දුක් විඳිනවද නැද්ද නේද මම දුක් විඳිනවා ඉතින් මේ ජීවිතේ යන්නේ එහෙම වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා දන්නේ නැතුව අපි හාට මෙහාට දුවනවා මේ එහාට මෙහාට දුවන එක ඒ ඒ දවසට ඒ ඒ මොහොතට ඇති වෙන සිතුවිලි අනුව අපි ඉක්මනට හැඩගැහෙන්න හදනවා අපිට දුක් වෙනකොට ඒ දුක් අවම කරගන්න. මේක අපි විතරක් නෙවෙයි. ත්‍රිසංගත සත්තුන්ගේ තුල තියෙන ලක්ෂණයක්. අපි ඒ වෙලාවට එන හැඟීමත් එක්ක අපිට ඇති වෙන අනිෂ්ඨ අරමුණක් නම් ආවේ, ඒ කියන්නේ අනිෂ්ඨ අමනාප අරමුණක් නම් ආවේ ඒක අයින් කරගන්න අපි හැම වෙලේම ඇයි නැත්තම් ඇයි නැත්නම් අපිට ඉන්න අමාරුයි. ඉන්න අමාරු මොකද? හිතේ පිච්චෙන ගතියක්, දැවෙන ගතියක් කොච්චර කිව්වත් අනිෂ්ඨ අරමුණු හමුවේ ඉන්න බෑ. නේද? ඉෂ්ඨ අරමුණු ලබා ගන්න නැතුව ඉන්නත් බෑ. ඒක හින්දා මේ අතුලාන්තයේ ඇති වෙන දැවිල්ල පිච්චිල්ල නිසාවෙන් ඒක සමතුලිත කරගන්න බැරුව අපි හරියට අසරණ වෙලා ඉන්නවා. ඒත් ඔක්කොමලා තිරසං සත්ත්විනා බල්ලෙක් බලලෙක් උනත් ගත්තොත් එයාට ගෙදර ඉන්න බල්ලෙක් ගත්තොත් එයාට අකමැති දේවල් එනකොට එයා බුරලා කෑ ගහලා නේද හපලා <laughs> කරන්න පුළුවන් උපරිමය කරලා මේ එයා කොහොම හරි ඇයි එයාගේ හිතට තිබෙන හින්දා ඉෂ්ට අරමුණු එනකොට එයා සතුටු වෙලා වලිගේ ඉඳන් නේද මුළු ඇඟම නටලා නේද එයා සතුටු වෙනවා ඉතින් එයා දන්නේ මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඉතින් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කොහේ හුළඟ යන කොළේ වගේ තමයි අපේ ජීවිතේ. ඉතින් අපිත් මොකද කරන්නේ මේ අහුවෙච්ච ඒකයි කියන්නේ ඔය නිකන් අර නව කතාවකට නිකන් ලියපු දෙයක් වගේ නෙවෙයි සැඩ පහරකට අහු වුණා වගේ කියන්නේ සසර සැඩ පහර කියන්නේ මොකද්ද කියලා අපිට තදින් දැනෙන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි? එහෙම දැනුණාට පස්සේ මේක අපිට හොඳට තේරෙනවා. මේක අපිට තේරුණාට පස්සේ අපි මේකෙන් ගැලවෙන මාර්ගයක් හොයන්න ඕනේ. මේක ඉබේ කවදාකවත් මේ ඇලෙන ගැටෙන ඇලෙන ගැටෙන ගතිය ඉබේ අඩු වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට අපිට වෙන්නේ අපේ ජීවිතයේ යම් කාලයක් යනකොට අපිට මේ හරි මහන්සි හරි වෙහෙසයි නේද ඒව කවුරුවක්වත් කෙලින් කතා කරන්නේ නැහැ ඒ වුණාට වෙහෙසයි ඇති වෙලා වගේ ඇති මේ පීඩනය කියන එක නේද පීඩනය කියන්නේ මොකද්ද ඉතින් ඔය ඇතුලාන්තයේ තියෙන අහිංසක ප්‍රාර්ථනා කරන කවදා හරි මට සැනසීමෙන් ඉඳ ලැබෙයි <laughs> නේද සමහර අය ඇතුලාන්ත ගින්න තියාගෙන අවුරුදු ගණන් නේද මට අහවල් දේ නොලැබුණාය අහවල් දේ ලැබුණාය කියලා මේ ජීවිතයේ එන හුළඟ දරා ගන්න බැරුව ඒක ගිනි හුළඟක් බවට පත් කරගනිමින් ඇතුලාන්ත පිච්චිලි දැවිලි සහිතව මහා ගැඹුරු මහා ඇතුලාන්තයෙන් දැවෙමින් පිච්චෙමින් ගැඹුරු ජීවිතයක් ගත කරනවා ලොකු විඳවිල්ලක් එක්ක. මේ විඳවිල්ලත් එක්ක ගත කරන ජීවිතයේ ඇතුලේ තියෙන්නේම කැමති දේ නොලැබීමේ දුක. කැමති දේ ලැබුණේ නැහැ කියලා. ඉතින් කැමති දේ කියන එක තියෙන්නේ බාහිර පරිසරය නෙවෙයි ඒ කෙනාට සාපේක්ෂව සිතේ. ඒක අපිට තේරුණේම නැහැ. අපිට උතෙන්දි කරන්න තියෙන්නේ කැමති දේ ලබා ගැනීම කියන එක නෙවෙයි සිත වෙනස් කර ගැනීම කියන එකයි කියලා අපි හැම වෙලේම කියනවා. හිත වෙනස් කරේ නැත්නම් කවදාක්වත් අපිට ඔය කිව්වට කැමැතිම දේ කියලා අපි සැපේ බලාපොරොත්තු වෙන දේ බැරි වෙලාවකත් අපිට පරිපූර්ණ වශයෙන් හම්බුනොත් මේ පණිවිඩය හිතට දෙන්න හරියට බැරි වෙලාවකත් අපිට පරිපූර්ණ වශයෙන් හම්බුනොත් දවසයි දෙකයි තුනයි මොකද වෙන්නේ? ඒකෙනුත් වැඩක් නෑ අප්පා කියලා <laughs> නේද? ඒකෙනුත් වැඩක් නෑ කියලා අපේ හිත ඒක ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඒක නොලැබුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලැබුණොත් ඒක වෙනවා. නොලැබුණොත් නොලැබුණොත් හැමදාම දුකෙන් ඉන්න බලන්න මේ කර්මය කොහොමද කියලා. ලැබුණොත් ඒකිනුත් වැඩක් නැහැ කියලා හිතෙනවා හැබැයි අයින් කරන්න බෑ. තියාගෙන ඉන්න ඕනේ හැමදාම බරට තියාගෙන ඉන්න ඕනේ. හරිද? බරයි එපාත් වෙනවා. හැබැයි අයින් කරන්න බෑ. අයින් කරන්න ගියොත් ආය දුක් ඇති වෙනවා. නේද? මේක මර උගුලක්ද නැද්ද? මේ හිත <laughs> නේද? මේ හිත මහා උගුලක පැටලිලා තියෙන්නේ, අවුලක තියෙන්නේ. ඉතින් මේකෙන් ක්‍රමානුකූලව නිදහස් වෙන විදිහ හිත නිදහස් කරන විදිහයි අපි දැන් සති ගානක් කතා කරන්නේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය, මග්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. මේ සතියේ පුරාවට අපි කතා කරේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳවයි. එතකොට මේකෙන් හිත නිදහස් කරගන්න ක්‍රමවේදයේ ඊට ක්‍රමානුකූලව මේක සිද්ධ වෙන බව අපි හොඳට අත්දැක්කා. දැන් අද තියෙන්නේ අපේ සමාජ කතිකාවත පිළිබඳ කතා කරන දේශනාවක් වුණත් අපි හුඟක් දවසවල මේක කතා කරන්නේ ධර්ම කරුණුමයි අපිට අපි කොයි විදිහටද මේ தත්වයන් යටතේ මේ සමාජයේ කොහොමද මේ මිනිස්සු තුල ධර්ම කතිකාවතක් සකස් කරන්නේ ඒ සඳහා අපි කළ යුතු දේ මොකක්ද කියන එකේදී ආයෙ වැටෙනවා අපි ওই කතිකාවත් ටික ඔක්කොම පැත්තකට දාලා කොයි පැත්තටද අපේ පැත්තට සමාජයේ යම් නියම කතාවක් ඇති වෙන්න නම් අපි මොකද වෙන්න ඕනේ? අපි මේවා හොඳට දැනගෙන මේවා තුලින් අපි පෝෂණය වෙන්න ඕනේ. අපේ ඇලීම් ගැටීම් අයින් කරගන්න ඕනේ. භාවනාවේ තියෙන මහා වටිනාකම් අපිට දැනෙන්න ඕනේ. මේ කියන විදිහට මේ විසුද්ධීන් සම්පාදනය කරගන්නකොට ඔය ඇලීම් ගැටීම් වලින් අයින් වෙලා සිතා සුවදායක ජීවිතයක් ලැබෙන හැටි අපි හොඳට අධ්‍යයනය කරන්න ඕන ඒත් එක්ක අපේ සංකල්ප තියෙන්න ඕන හැම වෙලෙම සංකල්ප තියෙන්න ඕන මෙතන තමයි විසඳුම තියෙන්නේ කියලා. හරිද? මට මෙහෙම කියන්න කරදරයක් වෙච්ච වෙලාවක අපිට වැඩියෙන්ම මතක් වෙන්නේ කවුද? ඒ කරදරයෙන් අපිව ගලවන්න පුළුවන් කෙනාව නේද මතක් වෙන ඕන කරදරයක් වෙනවනම් දැන් ඔන්න කවුරු හරි මොනවා හරි අසාධාරණ විදිහට පොලිසියකට වගේ හමුනනම් අපිට මතක් වෙන පොලිසියේ ඉන්න ඉහළම නිලධාරියෙක් එයාට කියලාවත් මේක කරගන්න ඕන කියලා. නේද? එහෙම නැත්නම් මොන හරි ඒ වගේ කරදර වුණාම අපේ කෙනෙක් ලොකු ලෙඩක් හැදුනහම අපිට එකපාරට මතක් වෙන්නේ පොලිස් නිලධාරියෙ නෙවෙයි. අපි ගිහිල්ලා ස්පිතාලේ කාව හරි නැවතුව නැවතුවම අපිට මතක් වෙන්නේ ඒ ඒ ඒ ස්පිතාලේ ඉන්න ඉහළ වෛද්‍යතුමෙක් ඉන්නවනේ එයා මතක් වෙන එයාගෙන්වත් අහලා බලන්න ඕනේ මේ මොකද්ද මේ හැම වෙලෙම අපිට කරදරයක් වුණාම මතක් වෙන්නේ ඒ කරදරයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නේද මං අහන මෙයාගේ හිතේ දුක් කරදර එනවා. හරිද? හිතේ දුක් කරදර එනකොට මතක් වෙන්නේ ධර්මයද? නේද? එහෙනම් අපේ තුල කතිකාවත හැදිලා නැහැ. සියලු දුක් නැති කරන ක්‍රමයේ තියෙනවා ධර්මයේ තුල කියලා. හරිද? අපිට දුක් කරදර එනකොට අපි හැම වෙලේම වෙනත් ක්‍රම වේද හොයනවා. ඒක නේ අපිට මතක් වෙන්නේ නැත්තේ අපි ඒ ගැන තොරතුරු දන්නේ දන්නේ නැහැ නේද? අපිට අපි අපි හිතමු අපි අපේ හිතවත්ම ලෙඩෙක් ගිහලා ස්පිතාලයක නැවතුවා. ඒ ඒ ස්පිතාලේ ඉන්න ලොකු වෛද්‍යවරයෙක්වත් කවුරක්වත් මම දන්නේ නැහැ. එහෙනම් ඉතින් දන්නේ නැත්නම් මතක් වෙන්නේ නේද? ඉන්නවා හොඳ අය හැබැයි මම දන්නේ නැහැ. එහෙනම් මතක් වෙන්නේ ඒ වගේ ධර්මය තුල අපිට කිසිඳුම තියෙන බව දන්නේ නැත්නම් අපිට ගැටලු වෙනකොට ඒක මතක් වෙන්නේ නැහැ. එහෙනම් අපේ හිතෙන් අහලා බලන්න ඕනේ හැමෝම ධර්ම ශ්‍රවණය කරන අය චිත්ත පීඩා යනකොට මට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් මේක විසඳන්න පුළුවන් කියලා මතක් වෙනවද? එතකොට ඔය ප්‍රියංගෙන් වෙන්වීම නිසාවෙන් ලොකු පීඩනයකටපත් වෙච්ච අය ඉන්නවා. නේද? ඒ කට්ටිය සමහර ලාවට අනිත් දේවල් හින්දා පීඩාවටපත් වෙනවා. ඒ කියන්නේ පීඩිත තත්යකට මානසික පීඩණයටපත් වෙලා. ඒතර අපි යාළුවට ඉක්මනට ලේබල් එකක් ගන්නවා. මෙයාට depression, මෙයාට stress කියලා නේද? එතකොට ඒ තත්ත්වයටපත් වුණා කියලා කියනවා. අව එයා පීඩණයකටපත් වෙලා කියලා කියනවා. ඇත්ත පීඩණයකටපත් වීම හරි. එතකොට මනෝවෛද්‍යවරුත් සඳහන් කරනවා මේවා ගොඩාක් අයින් කරන්න පුළුවන් කතා බහ කිරීමෙන් සහ චර්යාත්මක ප්‍රතිකාර කිරීමෙන් කියලා. එතකොට මේ මොනවද බෙහෙත් වලට වඩා වැඩි. චර්යාත්මක ප්‍රතිකාර රටාවන් සහ ඒ කතා කිරීම පිළිබඳව මාත් එක්ක බොහෝ කතා කරපු මනෝවෛද්‍යවරු කතා කරලා තියෙනවා මේකේ අපිට හිතාගන්නවත් බැරි විසඳුම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. කියන්නේ හොඳම කවුන්සලින් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා. නමුත් කවුරු හරි කෙනෙක් කොතන හරි මානසික පීඩනයකට ලක් වුණා ලක් වෙලා ඒ වගේ ડિප්‍රෙෂන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා කිව්වහම අපිට ලේසියකට ධර්මයේ තුලින් මේකට ස්ථිර විසඳුමක් ගන්න පුළුවන් කියලා මතක් වෙනවද නේද නැහැ ආ ඉතින් ඒ ඇයි ඒ අපි ඔක්කොටම තියෙන වගකීම හින්දා පින්නත් මේ සමහර වෙලාවල් තියෙනවා එක වචනකින් එක වචනකින් එක චින්තන මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම කියන්නේ චින්තන විපර්යාසයක්. චින්තන විප්ලවයක්. ඒ කියන්නේ චින්තනයේ උඩු යටු කර කරන ක්‍රමයක්. මහා පීඩනයකින් හිටියාට එක වචන දෙක තුනකින් අනිත් පැත්තට හැරෙන ස්වභාවයක් තියෙනවා. ඒකයි අර බුදුරජාණන් වහන්සේගේ මනෝ චිකිත්සාව කොච්චර ප්‍රබලද කියනවනම් එකපාරටම අවවාද අවවාදයෙන් හික්මවන්න බෑ කියලා තේරෙන තැන්වලදී අවවාදයෙන් හික්මවන්න ගියේ නැහැ. නැත්තම් කියයිද අබ හොයාගෙන ඉන්න කියලා. අබ හොයාගෙන ඉන්න කියන එකේ තේරුමම වෙන මොකක්වත් නෙවෙයි. මේ ක්‍රමානුකූලව මෙයාව වෙනත් දෙයකට යොදවලා ක්‍රමානුකූලව මේක තේරෙන්න ආරින්න ලෝකේ ඉන්න ඔක්කොම මැරෙනවා කියලා අන්තිමට මලකුණ විසි කරලා දාලා ආවෙන්න. නේද? ඒ වගේ ඒ වගේ අඟුලිමාලට ඒ කියන්නේ පැත්ත. මම නැවතිලා ඉන්නේ එයා බුද්ධිමත් කියලා දැනගත්තා මම නැවතිලා ඉන්නේ ඔහෙ නවතින්න ඉස්සරහෙන් අල්ලන්න බැරි වෙන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරා ඉතින් ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාට එක එක විදිහට ප්‍රතිකාර කරපු මහා මනෝවෛද්‍යවරයා තමයි උතුම්ම මනෝවෛද්‍යවරයා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ආස දුක් ඇති නොවනම ක්‍රමවේදයක් මේක තියෙනවා ඒ ක්‍රමවේදේ හිතලුවක් නෙවෙයි ඒ ක්‍රමවේදය අපිට මේ ග්‍රහණය කරන්න බැරි එකක් නෙවෙයි ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි තැන ඉඳලම තියෙන සීල විසුද්ධියෙන් පැහැදිලිවම වැරද්දට අබ්බැහි වෙලා ඉන්න කෙනාගේ ඒ අබ්බැහිය සම්පූර්ණයෙන් අයින් වෙන මනෝවිද්‍යා ක්‍රමයක් ඒක. හරි සම්පූර්ණයෙන් මේ අබ්බැහිය අයින් කරන ඒක කියන්නේ පටිසංකා යෝනිසෝ. නුවණින් මේවා කරන්න අදිවාසනය කියන එක වගේ ඒක කියන්නේ පටිසංකා යෝනිසෝ කියන්නේ නුවණින් දැක ක්‍රමවේදය දැනගෙන මේක කරන්න කියලා ධර්මයේ තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී අපි මේවා ඊළඟ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ හිතේ එන පීඩිත සිතුවිලි වෙනුවට සෞම්‍ය සිතුවිලි උපදවා ගන්නා වූ ක්‍රමය චිත්ත උත්පාද පරියාය ක්‍රමය පීඩනයක් ඇති වෙන සිතුවිලි වෙනුවට සෞම්‍ය සිතුවිලි උපදවා ගන්නා ක්‍රමය ඊළඟට ditthi visuddhiya කියලා කියන්නේ ඊටත් එහා ගිය කෙලෙස් ධර්මයන් නැත්තම් දැඩි ලෝභ දේශ මොහ ඇති වෙලා පුද්ගලවාදයෙන් අපි දැඩි වෛරීව ඉන්න අයට ඒ වෛරී ස්වභාවයන් සම්පූර්ණයෙන් අහෝසි වෙන ක්‍රමයක්. කාංකාවේ කරන විසුද්ධිය කියද්දිත් ඒත් එහෙමයි හේතු දැනගන්නවා කියන එක කියද්දි හේතු සිද්ධ වෙනකොට ඵලය සිද්ධ වෙනවා කියලා ලෝකයේ තියෙන දේවල් අහෝසි තත්ත්වයටපත් වෙන ක්‍රමවේදයක්. ඒ කියන්නේ පුද්ගල වශයෙන් මෙහෙමයි මෙහෙමයි කියලා ඒ පුද්ගලයෝ වශයෙන් අපිට තියෙන ගැටලු සහගත තත්ත්වයෙන් අයින් වෙන ක්‍රමවේදයක්. ඒත් එක්කම ඔය වැනි තත්ත්වයකටපත් වෙනකොට අපි හොඳටම දන්නවා ලකූ චිත්ත ඒකාග්‍රතාවයකටපත් වෙන්න පුළුවන් කියලා. කොච්චර එහාට ගිය මානසික විද්‍යාවක්ද කියලා කියනවනම් අපි ගිය සතියේ කතා කරා මග්ගමග්ග ඥාන දර්ශන සුද්ධිය ගැන. ඒ වෙනකොට මේ පින්වන්ත ඇත්තන්ට තේරෙන්න ඇති අපි කොච්චර උද්දාමයටපත් වෙන්න ඕනද එක හතකින් මේ ධර්මයෙන් හින්දා කියලා. ඒ වෙනකොට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා වර්ධනය වෙච්ච කෙනෙකුට ඒ හිතේ ඇලෙන්නේ අර නිවන් දකින්න එයාට පහළ වෙච්ච විශේෂ ධර්මතාවල. ශ්‍රද්ධාවේ අධික ශ්‍රද්ධාව යනවා. සිහිය සිහිය කියන එක කොච්චර ඕනද? එතනදි මොකද වෙන්නේ? සිහිය ගැන යාට හිතනවා මෙච්චර සිහියක් තියෙන්න නම් මම මාර්ගඵලයකට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ තරම් හරි සිහිය තියන වෙලාවේ. එයා වැරදි දෘෂ්ටියකට එනවා. හරි. අනිත් අයට වගේ නෙවෙයි මම කරගත්ත මම ඇති කරගත්ත සිහිය. අන්න දෘෂ්ටියකට එනවා. අනිත් අයට වැඩිය මට ලොකු සිහියක් තියෙනවා. අන්න මාන්නයකට එනවා. හරිද? ඒ සිහියෙහි ඇලෙනවා. අන්න ප්‍රශ්නාවට එනවා. එහෙනම් තණ්හා, දිට්ඨි, මාන්න වලට එන්න ඒ තැන් වලින් බේරෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි. ඒ තැන් වලින් බේරිලා යන හැටි. ඊටාම ක්‍රමානුකූලව සීල විසුද්ධියේ ඉඳලා අනුලෝම ඥානය දක්වා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම සිතක් ඊටාම ක්‍රමානුකූල ඉදිරියට අර යන හැටි ධර්මයේ ලොකු විග්‍රහයක් තියෙනවා හරි මේ ටික අපි යම් ප්‍රමාණයකට අත්දකින අය බවට පත්වීම කවුරුත් කියයි හාමුදුරුවනේ ඔක ප්‍රායෝගික නැහැ කියලා ඒ වුණාට අපි කියනවා අපි ඥාන දර්ශන විසුද්ධිය දක්වා හැමදාමත් මතක් කරමු අඩුම තරමින් සීල විසුද්ධිය දක්වාවක්වත් කට්ටිය හැදෙයි. මොකද කියන්නේ? නේද? ඒක කොච්චර දෙයක්ද? නේද? මං කියන්නේ එච්චරම් පල්ලෙහාට වැටලා තියන්නේ ඒත් එක්ක ලොකු පිරිසක් නේද මේ වෙනකොට අපිට කියලා තියෙනවා අපි දැන් පීඩාවක් නැතුව ඉන්නවා. අපි දැන් දැවෙන්නේ නැතුව ඉන්නවා. අපි දැන් පිච්චෙන්නේ නැතුව ඉන්නවා. අපේ මනසේ යම්කිසි වර්ධනයක් තියෙන ඉස්සර වගේ ගිනිගෙන දැවෙන ගතියටපත් වෙලා නැහැ කියලා. ඉතින් මේක අපි දැනගෙන මේ තියෙන වටිනා ධර්මය එකකට එකක් එකකට එකක් එකකට එකක් අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. සීල විසුද්ධියෙන් කොහොමද චිත්ත විසුද්ධිය දක්වා යන්නේ? චිත්ත විසුද්ධියෙන් කොහොමද? ධිට්ඨි විසුද්ධිය දක්වා යන්නේ? ධිට්ඨි විසුද්ධිය කොහොමද කාංකායතන විසුද්ධියට හේතු වෙන්නේ? ඒක කොහොමද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට හේතු වෙන්නේ? මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මේක විස්තර කිරීම ටිකට කරලා තියෙනවා. හරිද? අන්න ඒ විස්තර කරලා තියෙන ස්වභාවයනුත් එක්ක අපිට තේරෙන්න ඕන හොඳට තේරෙන්න ඕන මේවා හේතුඵල ධමයට එකඟයි ඒහි පස්සිතයි ඒ කියන්නේ කරන්න කලින් අපි හොඳට ගවේෂණය කරලා තේරෙනවා මේකෙන් තමයි මේ මේ නරාවලෙන් ගැලවෙන්න පුළුවන් මේ බලන්න මේෙන් ගැලවෙන්න හැටි මේෙන් ගැලවෙන්න හැටි මේෙන් ගැලවෙන්න හැටි මේෙන් ගැලවෙන්න හැටි කියලා මේ පිළිබඳ ඕනම තැනක තියෙන ඕනම දෙයක් පිළිබඳ අපි මේ මේ සතිය සාකච්ඡා කරේ කෙටියෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් ටික තමයි මේ සතිය පුරාට සාකච්ඡා කරේ. ඊළඟ සතිය අපිට තියෙන ඥාන දර්ශන සුද්ධිය කියන්නේ මාර්ග සිත පිළිබඳව සාකච්ඡා කරන්න. හරි ඒක බොහොම වටිනා මාතෘකාවක් වෙනවා ඒකත්. එතකොට අපි විසුද්ධි හත ගැන ප්‍රත්‍යක්ෂ වර්ෂණය සාකච්ඡා කරලා ඉවරයි කියන්නේ දැන් ප්‍රත්‍යක්ෂ වර්ෂණත් ඕනනම් තව කරුණු කීපයක් කතා කරලා වෙනත් පැත්තකට හරවන්න පුළුවන්. ඇති ඉතින් නේද? හැමදාම මේ නැතුව වෙනත් ආකාරයක වැඩ පිළිවෙලකට අපිට යන්න වෙනවා. ඉදිරියේදී ඉතින් කොහොම නමුත් කමක් නැහැ. ඒක නෙවෙයි කතන්දරේ තියෙන එක නෙවෙයි. ඥාන දර්ශන විසුද්ධියට මෙහා තියෙන මේ සංකත වූ ධර්මය. ඥාන දර්ශන විසුද්ධිය දක්වාම සංකත කියලා කියන්නේ හේතු නිසා හටගන්න එක. මෙන්න මේ හේතුව හින්දා මේ ඵලය වෙනවා. මේක හේතු වෙලා මේක වෙනවා. මේක හේතු වෙලා මේක වෙනවා. ඒක අපි ඊයේ දවසේ උන්ට සාකච්ඡා කරා උද්‍යව්‍ය ඥානය ඇති කරගෙන ඒ ඥානයේ සිහිය පිහිටුවාගෙන වාසය කිරීම හේතු වෙනවා සිහිය පිහිටුවාගෙන වාසය කිරීම හේතු වෙනවා බංගානුපස්සනාව උපදින්න සිතක බංගානුපස්සනාව උපදුනාට පස්සේ ඒක පිරිහෙන්නට නොදී ඒ බංගානුපස්සනාව තුළ ඉඳීම හේතු වෙනවා බයතුප්පට්ඨානය උපදින්න බයතුප්පට්ඨානය වර්ධනය කරපු කෙනෙකුට ඒක තමන්ගේ හිත තුළ ඇතුළම මේක බයතුප්පට්ඨානය කියලා දැනගෙන ඒක ඒ ඒ සිහිය සංස්කාරයන් පිළිබඳ බය ඉපදවා ගැනීම කියන සිහිය තබා ගැනීම හේතු වෙනවා ආධිනවානුපස් දසන ඥානය උපදින්න. මේ විදිහට අනුලෝම ඥානය දක්වාම එකට එකක් එකට එකක් ප්‍රත්‍යයේ ප්‍රත්‍යයේ ඒකේ සිහිය පිටවාගෙන ඊළඟ එක ඒක සිහිය පටවගෙන ඊළඟ එක කියලා මේ හේතු නිසාම හටගන්න හේතු නිසාම හටගන්න මාර්ගයක් ඒක ඉතාලම පැහැදිලිව හැම පැත්තෙම විස්තර කරන්න පුළුවන් මාර්ගයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මෙපමණ වූ ගැඹුරකින් මේ සියලු දේ සවිස්තරාත්මක විස්තර කරලා තියෙද්දී අපි ඔක්කොම ලැක්තලා කරන්න ඕන වැඩක් තියෙනවා. හරි? මේක බල ගන්නවා ගන්න ඕනේ මේක කතා කරන්න ඕනේ මොකද්ද කතා කරන්න ඕනේ අපිට පුළුවන් වෙන්න ඕන අපේ පින්වත්නි සමාජගත කරගන්න මෙන්න තියෙනවා ධර්මය නිවන් දකින ධර්මය තියෙනවා මොකක් ආශ්‍රයෙන් තියෙන්නේ පුරාණ තියෙන මේ ත්‍රිපිටකය තුල කිසිම අඩුවක් නැත. අපිට හම්බෙලා තියෙන උරුම වෙලා තියෙන අලුතෙන් අර්ථ දක්වන්න අවශ්‍යතාවයක් නැති මේ ත්‍රිපිටකය තුල අපිට කිසිම ගැටලුවක් නැතුව තියෙනවා. මේ ඔක්කොගේම අත මෙතන මාර්ගය එක ටිකක් ගැලපිලා ගැලපිලා ගැලපිලා තියෙනවා. කොතනවත් අඩුවක් අඩුවක් නැහැ. එහෙනම් කවුරු කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්න නේද? ඒ අයට අපි හැම කෙනෙක්ම බෞද්ධ විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ අභියෝගයක් කරන්න. හරි අභියෝගයක් කරන්න මාර්ගය කියලා දෙන්න කියලා. මොකද කියන්නේ? එහෙනම් විශේෂයෙන් අපි ශ්‍රී ලංකා කල්යාණික සංගමයේ විදිහට අපි ඉදිරිපත් කරනවා වැඩපිළිවෙලක් මෙන්න නිවන් දකින්න මාර්ගය අපිට කියලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එන්න කියලා දෙන්න පුළුවන්. හරි ප්‍රායෝගිකව කියලා දෙන්න පුළුවන්. එහෙනම් අපි කියන්න ඕනේ අන් අයට මෙන්න මෙහෙම අපිට මේක කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න පේන්න තියෙනවා. මෙන්න මෙන්න ඔප්පු කරලා තියෙනවා කරන විදිහ. එහෙනම් දැන් ඉතින් කවුරු හරි කෙනෙක් රහත් වෙලා නම් ඒ රහත් වෙච්ච ඇත්තෝ සෝවාන් වෙච්ච ඇත්තෝ තමන් සෝවාන් වෙච්ච විදිහ රහත් වෙච්ච විදිහ නේද? ඒ මාර්ගය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න වෙන මොකටවත් නේ. අපිටත් ඒක දිගේ යන්න නිකම් බෑ. නේද? නිකම් ඉඳලා රහත් වෙලා කියලා කියන්න බෑනේ. දැන් බලාගෙන ගියාම අද කාලේ රහත් වෙන්නේ නිකන් නිකම්ම ඉඳලා කාලා බීලා ඉඳලා ඉන්න ගම එකපාරටම කවුරු හරි මෙහෙම වචන දෙකක් තුනක් කියනවා මේ ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා රහත් වෙනවා <laughs> ඉතින් ඒ වගේ මේක නිකන් දිෂ්ටියක් වගේ එකක් ඒකද මේ නින්දාවටපත් වෙන්නේ නැතුව අපිට අභියෝග කරන්න පුළුවන්කම තියෙන රෝල නේද ඒක තමයි මේකට වෙලා මොකද මේක දැන් ජාතික උරුමයකුත් වෙලා තියෙන වෙලාවේ මේ නේද ජාතික උරුමයක් බවට පත් වෙලා නම් අනිවාර්යයෙන්ම ඒ මේ තියෙන ත්‍රිපිටකයට විරෝධී කිසි දෙයක් මේකේ තියෙන විදිහක් නැහැ ජාතික උරුමයක් බාටපත් වෙලා නම්. හරිද? පැරණි පොත්පත් හිටන් තිබුණා ඒ ඔක්කොම විනාශ වෙන්න ඕනේ. එහෙනම් අපිට ප්‍රත්‍යක්ෂ වැඩසටහන විදිහට බෞද්ධ නාලිකාව විදිහට කල්‍යාණ මිත්‍ර සංගමයේ විදිහට අපිට එකතු වෙලා ඉදිරියට වැඩ තියෙනවා කරන්න. මොනවද? මේක කරා නම් මේක මොන හරි අරමුණකින් නම් කරේ නේද? ඒ කරපු දෙයට අනුව නීති ක්‍රියාත්මක කරගන්න ඕන අපි. නේද? නැත්නම් කරලා වැඩක් තියෙනවා. නීතියෙන් කසාද බඳිනවා නම් දෙන්නේ කසාද බඳින්නේ යම් කිසි බන්ධනයකට. එහෙනම් ජාතික උරුමයක් විදිහට මේක උරුම වුණා නම් එතකොට අරයා කියනවා මට මෙයා උරුම වුණා. එහෙනම් ඉතින් එයාට දැන් කැමති කැමති දේවල් කරන්න යන්න බෑනේ. නේද? විවාහ වුණා නම් කියන මට මෙයා උරුම වුණා. එහෙනම් දැන් එයා ඉන්න ඕනේ මගේ ග්‍රහණය තුල. එහෙනම් මේක ජාතික උරුමයක් වුණා නම් ඒක ජාතිය ඇතුළෙම මේක වෙනස් වෙලාවත් විකෘති කරපු පොත්පත් තියෙනවා නම් ඒවා කාරණා සහිතව පෙන්වා දීලා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. හරිද? ඒ සඳහා අපිට අපි ඒ සඳහා අපි කළ යුත්තේ මේ නිවැරදි ධර්මය බලගන්වා ගන්න ඕන සමාජ කතිකාවතක් බවට පත් කරගන්න ඕනේ. හරි අඩුපාඩුවක් තියෙනවා නම් සාකච්ඡා කරන්න ඕන තැනක සූදානම් වෙන්න ඕන ත්‍රිපිටකයට අනුව නේද බොහෝ පරිණත භික්ෂුන් වහන්සේලා එක රැස් වෙලා මේ දැන් තියෙන ධර්මයේ තුල තියෙන අඩුපාඩුවක් තියෙනවා නම් ත්‍රිපිටකය තුල ඊට ප්‍රතිවිරුද්ධ සියලු දේ සඳහා නැගී සිටින්න ඕනේ එකතු වෙලා මෙන්න එහෙනම් මේ එකටවත් මේක ඇතුලේ දැන් ඉඩ කරන්න බෑ. මේක ඇතුලේ විතරක් නෙවෙයි. ලෝකෙමත් බෑ. ඇයි? ලෝකුරුමෙකුත් කරන්න යන්නේ. නේද? දැන් ලෝකුරුමෙකුත් වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් කොහෙවත් බෑ. මේ වටිනාකම ගන්න බලන එක හොඳ නැද්ද? මේ වටිනාකම ගන්න ඕනේ ඒ සඳහා ඔය මොන જાති කරන්නද? වචනයක් ඇහුවොත් හරියට කතා කරන්න පුළුවන් විදිහට ධර්මය හදාarලා තියෙන්න ඕනේ. ඒකෙන්ද අපි පැහැදිලිවම පින්වත්නි අමාරුයි කියලා හිතන්න එපා. මට මේ කියන්න ඕනුනේ ඔක මේ ත්‍රිපිටකේ බේරගන්න කියනකටත් වැඩිය අමාරුයි කියලා හිතන්න එපා. මට අද දවසේ කියන්න ඕන ලොකු පණිවිඩයක් තියෙනවා. මොකද අපි ලොකු කාරණා ටිකක් කතා කර කර ඉන්න වෙලාව මෙහෙම කියන්නම්. සමහර දේවල් ගැන අපිට අදහසක් තියෙනවා කරගෙන යනකොට කරන්න කලින් හිතෙනවා ගොඩක් අමාරුයි මේක කියලා. නේද? දැන් අපි හිතමු දතක් ගලවන්න තියෙනවා කියලා. කට්ටිය හරි බයයි. නේද? නමුත් ඉතින් ඕකේ රිදෙන්න හරි ඉන්ජෙක්ෂන් එක ගන්නකොට ඊට පස්සේ දැනෙනවා විතරයිනේ. රිදෙන්නේ නැහනේ. නේද? ඉතින් හුඟක් දේවල් අන්තිමට බලනකොට දැන් සමහර ලොකු ශල්‍ය කර්මයක් කරන්න වෙනකොට අපිට මොකෝ හදවත් සැත්කමක් වගේ කරන්න වෙනකොට සමහර අය කරන දවසේ ඉස්සර දවසේ ඒ වෙනමකටත් මේ සමහර වෛද්‍යුරු මාත් එක්කත් හඳලා කතා කරලා තියෙන හඳුරනේ මේ කට්ටියට යම්කිසි ආකාරයක මානසික පිළිවෙලක් කරන්න ඕනේ මොකද සමහර අය ඉන්නවා ඒ වගේ බය වෙලා ඊට ඉස්සෙල්ලා දවසේ නැති වෙන අය. එතකොට ඒ මොකද කරන්න කලින් අපි හිතාගෙන ඉන්න තරම් භයානක නෑ සමහර වෙලාව හුඟක් ඒවා කරද්දි නේද? ඒ වගේ මේවා අපේ අපිට කරන්න ඕනේ කියලා හිතෙනකොට අපිට හිතෙන්නේ හරිය අමාරු වැඩ. මේ මගේ හිතේ තියෙන මේවා අයින් කරන්න බෑ මේක බොහොම ඉතාමත්ම අමාරු වැඩක් කියලා. ඒකින්ද පංචිල් රකින්නවත් පුළුවන් කමක් නැති විදිහට තමයි අපේ ගොඩක් කටි ජීවත් වෙන්නේ. ඒවා දැම්ම ඕනේ නෑ. ඒ කියන්නේ මේ හිත තෙල්ලෙන්නේ නෑ ඒකත්තර. හඳ හරියටම මේ ප්‍රතිකාරය හරියටම මේ ප්‍රතිකාරය සිද්ධ කරන්න ඕනේ. ඒ ප්‍රතිකාරය හරියටම සිද්ධ කරනකොට දවසින් දවස සුව වෙනවා. හරි ඔය ඔය ප්‍රශ්නේ තියෙන බය මොකටද දන්නවද? තුවාලෙට බෙහෙත් දාන්න අපි බයයිනේ. නේද? තුවාලේ බෙහෙත් දාන්නේ මොකටද? හොඳ වෙන්න. හැබැයි බෙහෙත් දානකොට රිදෙනවා. ඒකෙන්ද බෙහෙත් දාන්න බෑ. චූටි කාලෙත් බෑ. ගලවන්න දෙන්නෙත් නෑ. ඊළඟට අර අනිත් එක තමයි තුවාලේට බෙහෙත් දානකොට අර සරව ටික ඔක්කොම අයින් කරනවානේ පාර පාර අයින් කරනවා. අපිට හිතෙන ඇයි මේ පාරන්නේ කියලා. නැත්තම් මොකද වෙන්නේ? එන්නෙන් සරව වැඩි වෙනවා. ඒ වගේ තමයි මේකට යම්කිසි ආකාරයක මේ පිළිවෙත පුරනකොට ඒ පිළිවෙත තුල තියෙනවා අපහසුකම්. ඒ පුරන පිළිවෙත තුල තියෙනවා යම් යම් තදබල අපහසුකම්. අන්න ඒ අපහසුකම් ඇති වෙනකොට ඒවට තමයි අපි මේ බය. හැබැයි අපිට අමතක වෙලා තියෙනවා මේකෙන් සුව වෙනවා කියලා. හරිද? සුව වෙනවා කියලා මතක් වෙනවා නම් අපි කොහොම හරි මේ බෙහෙත් ටික ගල්ව ගන්නවා. ඒකින්ද තදින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අපහසුකම් ඇතුව සිද්ධ කරන සීලය. සීලයේ සුද්ධිය ඇති කර ගැනීම හරීම අපහසුයි. හැබැයි ඒක ඇති කරගත්තට පස්සේ හරීම සෝයක්. හරිද? ඊට පස්සේ සතර කමඨහන ආදී වැඩිමින් ditthi visuddhi ඇති කර ගැනීම හරීම අපහසුයි. හැබැයි යම් අපහසුාවක් වින්දාද මෛත්‍රියෙන් හිත පුරවා ගන්න යම් අපහසුාවක් වින්දාද කරුණාවෙන් යම් අපහසුාවක් වින්දාද මරණ සතියෙන් යම් අපහසුාවක් වින්දාද බුද්ධානුස්සතියෙන් හිත පුරවා ගන්න යම් අපහසුාවක් වින්දාද කොන්ද රිදුනද අත් රිදුනද හරිද කකුල් රිදුනද එක තැනක ඉන්න බැරි කන් ඇති වුණාද ඒ වගේ දේවල් හින්දා ඇතිවෙච්ච යම් අපහසුාවක් තියෙනවා නම් ඒ අපහසුව විඳ ප්‍රමාණයට වැඩිය දසදහස් ගුණයක කෝටි ප්‍රකාශ ගුණයක දුක් නැති වෙනවා මේ වගේ ලැබෙන ප්‍රතිඵලයක් එක්ක. දසදහස් ගුණයක සැපයක් ඇති වෙනවා ඒවෙන් ලැබෙන ප්‍රතිඵලය. අර ලැබෙන අර ඒ ඒ චිත්ත විසුද්ධිය සඳහා ඇති කරගත යුතු පිළිවෙතක් තියනවාද ඒ පිළිවෙත පූර්ණේ කිරීම සඳහා වෙහෙසෙන වෙහෙසිල්ලක් අපි විඳින්න ඕන දුකක් තියෙනවනේ. දැන් නිකන් හිතන්නකෝ දැන් තුවාලයක් කියලා. තුවාලයක් ඇත්ත ප්‍රශ්න තියෙන එන්නෙන් එන්නෙන් එන්න වැඩි වෙනවනේ බෙහෙත් දැම්මේ නැත්තම්. ඒතර තුවාලයකට බෙහෙත් දාලා ඒ තුවාලය හොඳ කරගන්න යන විඳින්න වෙනවනේ දුක. ඒ දුකද ඒකෙන් පස්සේ එයාට නැති වෙන දුක්ඛන්දරාවද වැඩි. නේද? නැත්නම් අර කොච්චර ලොකු දුක්ඛන්දරාවක් විඳිනද මේක පැහැවලා මේක වැඩි වෙලා මේක උඩුදුවලා නේද? එතකොට අර සුද්ධ කරන්න අරහේ මේ යන දුක ටිකයි. හැබැයි එයාට එන්න තිබිලා නැති වෙන දුක මහා ගොඩක්. ඒ වගේ සසර ජීවිතේ පුරාවටම අපිට ලැබෙන්න තියෙන මහා දුක්ඛන්දරාවක් විතරන්නේ මේ ජීවිතේ මේ වෙලාවේ විඳ විඳ ඉන්න මහා දුක්ඛන්දරාවකුත් තුවාලෙට බෙහෙත් දාපු ගමන සැනසීමක් තියෙනවා කිව්වට. <laughs> අර සරව ටික අයින් කළා හොඳට බෙහෙත් ටික දාව දැන් නේද සනීපයි වගේ <laughs> සුවයක් තියෙනවා අන්න ඒ වගේ මේක මේ චිත්තවිසුද්ධිය ඇති කරගන්න වෙහෙස මහන්සි වෙන මහන්සිය පින්නත් ඒකෙන් අයින් වෙන දුක්ඛන්දරාව ගත්තොත් එහෙම අරක බොහොම පොඩ්ඩයි. මේවා ටික අපි තේරුම් ගන්නේ නැහැ. ditthිවිසුද්ධිය ඇති කරගන්න අරිට වැඩිය මහන්සි වෙන්න ඕනේ. චිත්තවිසුද්ධියට වැඩිය. ditthිවිසුද්ධිය ඇති කර ගැනීමෙන් ඇති වෙන සැනසීම ඇති කරගත්තට පස්සේ මේ සත්පුද්ගල සංඥාව හින්දා අපි සංසාර ජීවිතයේ හින්දා දුක්ඛන්දරාව කොච්චරද කියලා කියන්න බෑ. හරිද? මේක දැනුනොත් එහෙම කෙනෙකුට එයා මං හිතන්නේ මේ දැන් තීරණයක් ගන්නවා මං දැම්මම ditthi visuddhi ඇති කරගන්න ඕන කියලා ඒකෙන් ඒකෙන් ඇති වෙන සැනසීම දැනුනොත් එහෙම වහාම ලහි ලහියේම මොකද ඒව ගැන අපිට ඉවක් නැහැ. හරි අපිට සත්පුද්ගල සංඥා තියාගෙන අපි ආපු ගමන ඒ ගමනත් එක්ක විඳ දුක් ගොඩ මොකද සත්‍යයෙන් පරිගණ්ඩ යන්නත් එපා දැන් සත්‍යය අල්ලන්න යන්න ඕනේ පරිගණ්ඩ යන්න ඕනේ කොච්චරද කියනවා නම් දන්න දවසේ ඉඳන් කියපු කරපු දේවල් ඔක්කොම බලන් අපේ පින්නත් නේ අපේ සාමාන්‍ය හිතවත් කෙනෙක් හදිස්සිය අපිට මොකක් හරි වචනයක් කියලා බයිනවා දැන් මම හොඳට හිතවත් හිටියා දැන් මට හිතරේ දුනා දැන් මොකද වෙන්නේ එහෙම හිතරේ දුන්නාට පස්සේ අහවලා මට බැන්නා කියලා හිතරේ දුන්නාට පස්සේ බැනලා ගියා දැන් කට්ටියක් ගියා මම දැන් තනියම ඉන්නවා පුටුවක් උඩලා ඉඳගෙන. මොකද මගේ මනසෙන් එවන්නේ මොනවද? පරණ කියපු වචන පරණ කරපු ක්‍රියා දන්න තෙක් කාලේ කියපු කරපු පරණ ඒවා ටික ඔක්කොම මෙහෙනවද නැද්ද? ඇවිල්ලා මොකද කරන්නේ? අරක එන්න එන්න එන්න හරියට මොකක් වගේද? සැරව ටිකක් ඉතුරු කරපු තුවාලයකට හතර පැත්තෙන් තව තව සැර එකතු වෙනවා කුණු කුණු ටිකක් දාපු පාරක කුණු ටිකක් දාපු තැනකට හැමතැනින්ම කුණු එකතු වෙලා ලොකු කුණු ගොඩක් හැදෙනවා වාගේ මොකද වෙන්නේ මේක වැවෙනවා නේද මේ වැවීම හින්දා අපි කොච්චර දුක් විඳලා තියෙනවද හරි ඔන්නෝක එන්න දෙන්නේ නැතුව ආවරණය වෙලා නම් එහා පැත්තේ සත්පුද්ගල සංඥාව නැති කරා කියන්නේ ඒක ඒක අවම කරා කියන්නේ අඩුම ගන්න ඒ පිළිබඳ විස්කම්මන ප්‍රහාණයක් හරි ඇති කරගත්තා කියන්නේ මොකද වෙන්නේ අර පරණේවට මෙහෙට එන්න මෙහෙට එන්න බෑ ඒවා එන්නේ නැහැ. එන්නත් අතරපත් කරලා. නේද එහෙනම් පාරණ කවුරු හරි ගහපු කම්බුල් පාරවල් තියෙනවා නම් නේද හිතට ගහපු පාරවල් වචන එකක්වත් හින්දා පීඩාවක් එන්නේ නැහැ. අනිත් එක ඒවා එක දවසක් වින්දා නම් කමන්නේ කියන්නකෝ සමහර ප්‍රශ්න තියෙනවා කතා කරලා කරලා කරලා කරලා දෙන්නත් එක රණ්ඩු වෙලා ඒවා විසඳගෙන ආයෙත් ඇත්ත ඉවර වෙන්නම කතා කරපිය දේවල් වගේක් තියෙනවා. හැබැයි වෙන ප්‍රශ්නයක් ආපු ගමන් මොකද? ආයෙ අරක මෙහෙ ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ඒකට රණ්ඩු වෙනවා ඊට පස්සේ. අලුත් එකට නෙවෙයි පරණ එකටම ආයෙසරයක් හම්බ වෙනවා. නේද? සම්මුතිය ඇති කරගෙන ඒවට ආයෙ රන්න. ඒකද මේක මහා නේද පිස්සු භාවයක් වගේ අපේ ජීවිතය දනි කරනවා. නේද? ඉතින් ලෝකයේ ඉන්න සියලු මිනිස්සුන්ගේ අන්න එහෙමයි තියෙන ධර්මය අවබෝධයක් නැති අය හරි පීඩිත ජීවිත ගත කරන්නේ. තුවාල තියාගෙන, තුවාල පැහැවගෙන, නේද? ලොකු ගෙඩි දාගෙන වගේ හරිද ලොකු අපේ හිත චිත්‍රයට නගන්න පුළුවන් නම් ප්‍රබාස්වර හිතයි සාමාන්‍ය හිතකුයි චිත්‍රයට නගන්න පුළුවන් නම් කොච්චර පෑරිලාද මේවා කියලා නේද අපි දන්නවා පෑරෙන්නේ තුවාල තියෙන හින්දානේ එහෙනම් මේක තනිකර වණයක් මේ හිත කියන්නේ තනිකර gaduwak නේද ඒ වගේ අපේ හිත අපිට දැනෙයි දරන්න බැරි තරම් පීඩිත තත්වයක් තියෙන තුවාල වෙන හැම වෙලෙම පෑරෙන නිබඳව පෑරෙන පෑරිලා ඉස්ම ගලන නේද ඒක ඉතින් අඳින්න බැරි තරම්ම අපිට සිද්ධ වෙලා තියෙන නේද පීඩිත තැන හැබැයි රහතන් වහන්සේගේ සිත සුවපත් භාවයට පත් වෙච්ච නේද නැවත තුවාල නොවන තත්ත්වයටපත් වෙච්ච සූපත් භාවයට පත් වෙච්ච. ඉතින් ඒ තත්ත්වයටපත් කරගන්නයි මේක මේ පෑරණ ගතිය අපිට දැනෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන්ද මේවා දැනගෙන අපි කොහොම හරි අපි ධර්මයේ තුල ලොකු වර්ධනයක් ඇති කරගන්න අවශ්‍ය කරන සියලු දේ සම්පූර්ණ කරගත යුතු තියෙනවා. ඒ සඳහා කොහොමින් කොහොමින් කොහොම හරි අපේ දැඩි කැපකිරීමක් සිදු කරන්න ඕනේ ඉතින් ඒක තමයි අර කියන්නේ පුද්ගල සංඥාව අයින් වුණා. පුද්ගල සංඥාව විතරක් නෙවෙයි අපි පින්නත් නේ ඊළඟට අපි දන්නවා කාංකාවේතරන විසුද්ධිය කියන තැනට එද්දී අපි සාකච්ඡා කරා පුද්ගල සංඥාවත පුද්ගල සංඥාව අයින් වෙලා නාම රූප පරිච්ඡේදය විතරන්නේ මෙන්න මේ හේතු හින්දායි මේවා වෙන්නේ කියලා දැනෙන්න පටන් ගන්නවා. හරි එතකොට හේතු ඇති කල්හි හේතු හේතු ඇති කල්හි ඇති වෙන හේතු නැති කල්හි නැති වෙන දෙයක් තමයි අපේ සිත්වල තියෙන සිතුවිලි කියලා දැනෙන්න පටන් ගන්නවා. මට මගේ හේතු සකස් වෙනකොට අපි ඔකට මේ දවස් ටිකේම කතා කරපු උදාහරණයක් තමයි නේද සමහර පළතුරක් කියලා හිතන්න අපි කවදාකවත් කාපු නැති පළතුරු මධ්‍යස්ථ එකක් ගමු අපි තියෙන එක් පළාතක ලංකාවේ තියෙන වරක జాතියක් ඒවට කියන ගිනි වරකක් කියලා. සමහර පළාත්වල ඒව නැහැ. හරි? ගිනි වරකක් කියලා කියන්නේ පැණි වරකක් කියන්නේ වෙනම జాතියක් ගිනි වරකක් කියන්නේ තවත් జాතියක්. ඒක බොහොම අර ගිනි දැල්ලක් වගේ තරමටම අර මදුළු පැහැයයි එනහට ඒක බොහොම අධික රසින් යුක්ත දෙයක්. දැන් මම ගිනි වර්ග කියනකොට කාලා තියෙන අය කවුරු හරි ඉන්නවනම් ඒ කාලා තියෙන අයට ගිනි වර්ග රසය මතක් වීම නවත්තන්න පුළුවන්ද? බෑ. ආ බලන්න ඒ හේතුව තිබ්බොත් විතරයි අර රසය මතක් වෙන්නේ. හරිද? හේතුව තිබ්බොත් විතරයි රසය මතක් වෙන්නේ. කාලා නැති කෙනෙකුට බලහත්කාරයෙන් ඒ රසය ගෙන්න ගන්න පුළුවන්ද? හේතු නැත්තම් එන්නෙම නැහැ. එතකොට කවුරු හරි මට බයිනකොට යම් හේතුවක් යෙදිලා එතන බයින මට්ටමට තරහ ඇති වෙලා නම් විතරයි ආ බයින්නේ. එතකොට ඒකට අදාළ හේතුව ආවොත් එහෙම යාට ඒක නවත්තන්න බෑ. හරිද? ඒක පාලනය කරන්න ඕන හේතු කොහෙන් හරි යෙදිලා තිබ්බේ නැත්තම් ඒක පාලනය වෙන්නේ නෑ. ඒක තමයි සම්පූර්ණ ඇත කතාව. නේද? ඒක තමයි සම්පූර්ණ ඇත්ත කතාව. ඒක පරිපූර්ණ වශයෙන් මගේ හිතට දැවුණා. අන්න මං කිව්වේ එහා පැත්තේ මෙහා පැත්තේ එන්න නැතුව එන්න බ්ලොක් වෙන හැටි නේද? එන්නේ නැහැ. එතකොට පරණ බැන්නේවා, පරණ ගහපේවා, පරණ කියපු කතා ආයතරයක් අර නාම රූප බෙදීම හින්දා විතර නෙවෙයි. මෙන්න දැන් හේතු නිසා එහෙනම් ඒක උනේ මෙන්න මේකේ යෙදුණා. මේ වචනේ කවදාකවත් කියෙන්නේ නැහැ. එහෙම එහෙම ඕක තේරිච්ච කෙනෙකුට මට පුළුවන් නම් මොකද ඔහෙට බැරි කියන වචනේ කියවෙන්නේ නැහැ. ඇයි කියවෙන්නේ නැත්තේ? මට පුළුවන් වුණාට ඔහෙට බැරි වෙන්න හේතු වුණ තරම් තියෙනවා. මට පුළුවන් නම් ගිනිවර කරසේ මතක් කරගන්න. ඇයි ඔහෙට බැරි? බැරි මොකද ඔහෙට බැරි මොකද? ඔහෙ කාල නැහැ. ඒකයි ප්‍රශ්නේ. නේද? ඒ වගේ ධර්මය මම අහලා තියෙන හින්දා මගේ ළඟ පාලනය වෙන සිතුවිලි පහළ වෙනවා. හරිද? ධර්මය මම අහලා තියෙන හින්දා මගේ ළඟ පාලනය වෙන සිතුවිලි පහළ වෙනවා. බැරි වෙලාවකත් මම ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනවා නම් මට ඊටත් වැඩිය මාව සංවර වෙන සිතුවිලි පහළ වෙන්නේ ඒවා හේතු වෙලා. හැබැයි එහා පැත්තින් එක්කන ධර්මය අහලා තියෙනවා කියලා මට කියන්නත් බෑ. පාලනය වෙන දේවල් කරලා තියෙනවා කියලා කියන්න බෑ. නේද? එහෙනම් මට පාලනය කරගන්න පුළුවන් උනට එහා පැත්තට පාලනය වෙන ඒවා උපදින්නේ නැති වෙන්න තිනිට කඩවන තරම් ඕන තරම් තියෙනවා. මොකද කියන්නේ? නේද? ඒවා ස්ථීර කරගත්තොත් ඔය ලක්ෂණ ස්ථීර කරගත්තොත් ඔය අපි කියන්නේ අනාත්ම ලක්ෂණ ගැන. නේද? ඒවා ස්ථීර කරගත්තොත් වෙනත් නේ කිසිම විදිහකින් වෙන කෙනෙක් ගැන මගේ හිතේ තරහක් නූපදින තත්ත්වයට මගේ හිතපත් වෙනවා. පුද්ගලවාදයෙන් තරහක් උපදින්නේ නෑ වෙන කෙනෙක් ගැන තරහක් උපදින්නේ නෑ. යම් යම් නොකමැතිකම් උපදින්න පුළුවන්. වෙන කෙනෙක් ගැන තරහක් උපදින්නේ නෑ. අර පුද්ගල වශයෙන් නෑ. ඒතකොට බලන්නකෝ කොච්චර නිදහස ඒ තුවාලේ හොඳ කරගත්තොත් නේද මේ මේ ලෝකේ අපි අපේ හිත සුවපත්භාවයට පත් කර ගැනීමෙන් විතරයි. ඉතින් මේකට මුණ දෙන්න අපේ හිත කැමති නෑනේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට මුහුණ දෙන්න කැමති නෑ අපේ හිත. හැම වෙලෙම හිතන්නේ. ඕක තමන්ගේ පැත්තට හරි සාධාරණව දාගන්න. ඔව් ඔව් ඉතින් මට සිතුවිලි එන්නේ මට ආයෙත් ඇති වෙන මේක. හැබැයි තරහකාරයෙක් ගැන වෙන කෙනෙක් ගැන එහෙම හිතන්න තරම් අපේ හිත ශක්තිමත් නැත්තේ මේවා ප්‍රගුණ කරන්නේ නැති හින්දා. හරිද? දැඩි මතවල අපි ඉන්නවා. මොකක්ද ඉන්න දැඩි මතය? මම මම මගේ ක්‍රමේ. නේද? මම තමයි. මම තමයි රජා. මම තමයි රැජින. එහෙම තමයි ඉන්නේ. මට හිතිච්ච විදිහ තමයි මේක තමයි ඒ අපිට හිතෙන හැටි. හරිද? ඒ හිතෙන හැටි ඒවට කියනවා දෘෂ්ටි කියලා. දෘෂ්ටිය තියෙන කෙනාට පින්නන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. දෘෂ්ටිය තියෙන කෙනා දෘෂ්ටි තියෙනවා කියලා දන්නේවත් නැහැ. එයා දැනගන්න ක්‍රමයකුත් නැහැ. හරිද? ඉතින් ඒකින්ද අපි ඔක්කොම යම්කිසි ලොකු වැරදීමක් වරද්දගෙන යන ගමනක් මේක. ඒක නිවැරදි කරගන්න මේ තියෙන අපි කතා කරපු සැකිල්ල දැන් අපි ඊළඟ සතියේ කතා කරන්නේ ඥාන දර්ශන විසුද්ධිය ගැන ඒ කියන්නේ අවසාන ප්‍රතිඵලය ගැන. නමුත් අවසාන ප්‍රතිඵලයේ තියෙන සුවදායක තත්වය ගැන දැන් මේ කතා කරපු සැකිල්ල. මේ සැකිල්ල තුල සියලුම ප්‍රශ්න වලට විසඳුම ඇති කරගන්න ආකාරය විද්‍යමානව තියෙනවා. හරි. එතකොට අපිට කරන්න තියෙන මේ සැකිල්ල අධ්‍යයනය කරන්න ඕනේ. මේක අරගෙන කම්මැලි නැතුව එකිනෙකා අතර කතිකාවතක් හදාගන්න ඕන අපි එකිනෙක එකිනෙකා එකිනෙකා සාකච්ඡා කරන්න ඕන. මම හිතන්නේ කල්යාණ මිත්‍ර සංගමයේ තියෙන ලොකුම වැඩේ ඕක. නේද? අපි තැන් තැන් වලට එකතු වෙලා මොකද කරන්න ඕනේ? නේද? රටතොර ගැනත් කතා කරන්න ඕනේ. වෙන මොකටවත් නෙවෙයි මේ ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ හින්දා. හැබැයි රටතොර ගැන විතරක් කතා කර කර හිටියොත් හොඳට තියෙයි. මේ රටේ තොටේ දේශපාලඥයන්ගේ කරන වැරදි ගැන අරවා ගැන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා විතරක්. ඒකයි හොඳට තේරෙන්න ඕන අවවාදයට වැඩි ආදර්ශය උතුම්. නේද අපි මොකද කරන්නේ අපි දැන් මේ රටතොට ගැන කතා කරනවා කියලා ධර්මය කතා කරන එක නැවැත්වද මම නේද සතියකට දවස් දෙකයි ඒ දෙකලොත් හුඟක් දවස් වලට අපි ඒ දවස් දෙකක් ගන්නවා ධර්මයේ පැත්තට. එහෙනම් අපිට ධර්මයෙන් ඈත් වෙලා බෑ. රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ නේද? කතා කරලා අපි ධර්මයෙන් ඈත් වුණොත් ඒවා හින්දා අන්තිමට අපි ඔක්කොමලා පිරිහෙනවා. මේ ආදර්ශය කොහොමත් අපි හැමෝම ළඟ තියාගන්න ඕනේ. ධර්මානුකූල ජීවිතය කියන එක නැතුව අපි ඉදිරියට යන්න ලෑස්ති වුණොත් නවතින්නේ ගිහිල්ලා සතර අපායයි. රට හින්දාවක්වත් ධර්මානුකූල නොවි බෑ. ඇයි? අනිවාර්යෙන් අපි රට රැක ගන්න ඕනේ. ඒක ඒක අවිවාදයෙන් තොරයි. නේද? ඒ සඳහා ගොඩක් වැඩ කරන්න ඕනේ. ජාතිය ආගම රැක ගන්න ඕනේ තමයි. නමුත් අපිට පොඩි අනිත්‍ය ලක්ෂණයක් මතක් කර ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව ආරක්ෂා කරගෙන මේ විස්තර කියනවනේ තොইল පොළොවට යනකොට නේද? අර යක්කු වෙලවන මිනිස්සු තමන්ගේ ගේ ආරක්ෂා කරලාලු යන්නේ යන්නේ ඉස්සෙල්ලා. මොකද ඒක මොකක් හරි ක්‍රමයක් ඇති. මගේ ආරක්ෂාව හදාගෙන තමයි මම කොහෙට හරි යන්න ඕනේ. ඒ වගේ රටතොට මොන දෙයට මොන જાති කතා කරත් තමන්ට දේශය තමන්ට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී එන එක අයින් කරගෙන විශේෂයෙන් දේශය අයින් කරගෙන එන එක තමයි තමයි ඉස්සරහට යාවිතුව තියෙන්නේ. නැත්තම් අපිට මේක කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ සංසුන් ගමනම තමයි ස්ථාවර අදිතාලමකට හේතුවක් වෙන්නේ. ඒකම තමයි විසඳුමක් වෙන්නේ. නේද ඕන තරම් අපිට ඕනනම් කල්යාණ මිත්‍ර සංගමයට පුළුවන් මම දන්නවා මේ අතත් දන්න ඕන ගහම කොටම මරමු කියලා පටන් ගත්තොත් කොහොමද මේකේ කොච්චර එකතු කරන්න පුළුවන් හදිස්සිය නේද හැබැයි ඒක මොකක් වගේද බැලුම් බෝලයක් පිම්බුවා වගේ ලොකුවට පිම්බෙයි ඩෝන් ගාලා පිපිරෙනවා නේද හැබැයි යටින් හැදෙන පදනම ඒ සීලවන්තව ගුණවන්තව නැනවන්තව ක්‍රමානුකූලව හැදෙන පදනම ඊට වඩා ගොඩාක් ගොඩාක් ශක්තිමත්. ඒක හැදෙන්න ඕන ධර්ම පදනමක් තුලින්මයි. නේද? ධර්මානුකූලවමයි සිද්ධ වෙන සියලු අකටයුතුකම් සියලු පීඩාවන් හමු වේ නොසැලී ඉන්න පුළුවන් තත්යකට පත්වෙච්ච චිත්තසංතානවලට විතරයි පුළුවන් යම්කිසි ස්ථාවරයක් ගොඩනගන්න මේ ලෝකේ. ඉතින් ලංකාවට කවදා හරි ලැබිය යුතු පණිවිඩය ඒකයි ධර්මයේ විකෘති කරන්නන් හට කල යුත්තේ වේගවත්ව බැනවැදීම නොවේ. හරිද? ඇයි මේ විකෘති කරන අය ඒ සෝවාන් ඵලය පිළිබඳ, සකදාගාමී ඵලය පිළිබඳ, අනාගාමී ඵලය පිළිබඳ ත්‍රිපිටක පොත් අරගෙන ඒවා highlight කරලා ඒවා පෙන්නලා මෙහෙමයි තියෙන්නේ කියලා වැරදි අර්ථ දැක්වීම් සහිතව පෙන්නනවා. පොත පෙන්නුවම අපේ හුඟක් කට්ටියට හිතේ අර්ථ එයාගේ අර්ථ දැක්වීම හරියයි. පොතේ නෙමෙයි මේෙන් තියෙනවා. මේෙන් තියෙනවා කියලා අර්ථ දැක්වීම වෙනස්. හරිද? අර්ථ දැක්වීම වෙනස්. පොතේ තියෙන වචන ටිකට අර්ථය හදනවා. මොකද පිළිසිඹියාපත් අයත් ඉන්නවනේ ඒකින්ද නේද? ඒකින්ද ඒ අර්ථ වෙනස් කරගන්නවා. ඉතින් අපි හරියට රැවටෙනවා. හරිද? එතකොට මෙයාලා තුල නමුත් හැබැයි හුඟක් අය අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ කියන ධර්මතාවල යම්කිසි දේවල් ග්‍රහණය කරගෙන ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවලුත් නැතුවම නෙවෙයි. හරිද? ඇත්තම තියෙනවා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි ඔක්කොම තේරුම් ගන්න ඕනේ මේක මේ මේ කරන අයටත් මේ කියන එක හැන්ඩෝල්. මම කියන්නේ ඒ වගේ තුල මිනිස්සුන්ට ගන්න දේවල් සමහර දේවල් තුල ගන්න දේවල් නැතුව නෙවෙයි. අන්න ඒ ගන්න දේවල් තියෙන හින්දාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මොකද්ද? අපි කතා කරන නිකම්ම කතා කරන ධර්ම කරුණු ටික විතරක් කතා කරපුවාම වෙන්නේ මොකද්ද? ධර්ම කරුණු ටික අහගෙන ඉන්නවා. මේකේ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අතන මොනවා හරි පොඩි දෙයක් හරි ඉස්සරහට යන විදිහට කතා කරපු ගමන් මොකද එන්නේ? යාලට සහනයක්, අහන අයට සහනයක් ඇතුලින් දැතුන 아무තු කතා ටිකක් තියෙනවා. ඒවා එක්කෝ බයිබල් වලින් එක්කෝ සෙන් දහමෙන් එක්කෝ මහායානෙන් කොහෙන් හරි නැත්නම් මේ ධර්මයේ තුලින්ම මොකක් හරි එකක් අල්ලගෙන ඒක ලොකුවට උපගෙන අරගෙන යනවා. ඉතින් ඒ අරගෙන ගිහිල්ලා ඒක ඒක ඇපේට තියලා ඇත්තටම සමහර ඔය ගොඩක් විකෘති කරන අයගේ පොත්පත්වල තියෙනවා මේ තේරවාදී බුදුදහමේ හොඳ දේවල් මේ ත්‍රිපිටකයේ අධ්‍යයනය කරලා තියෙනවා. හුඟක් අය ත්‍රිපිටකයේ අධ්‍යයනය කරලා තියෙනවා. හැබැයි ඒ ටික ඉස්සරහට දාලා දන්න ටික ක්‍රමානුකූලව ඉස්සරහට දාලා සහනයක් ඇති වෙන ටික ඒ ඒ ඇති වෙන සහනේ ඇපේට තියලා කෙනෙක්ගේ ඉතිරි ටික විකෘති භාවයට පත් කරනවා. වෙන කොහෙවත් යන්න බෑ. එහෙමයි කතාව. දැන් අපි කවදාකවත් මේ ප්‍රත්‍යක්ෂ අර්ථාන කියලා තියනවද? ඔය කට්ටිය ප්‍රත්‍යක්ෂ අර්ථාන විතරයි අහන්න ඕනේ. වෙන කිසිමම දෙයක් අහන්න බෑ. වෙන කිසි කෙනෙක්ගේ තැනකට යන්න බෑ. වෙන ඒවා බලන්න බෑ කියලා. ඒක බුදුහාමුදුර අනුමත කරපු දෙයක්ද? නෑ. විවෘත මනසකට ඉඩ දෙන්න ඕනේ. කාලාම වැසියන්ට බුදුරජාන් වහන්සේ දේශනා කරේ නේද? අත්තනාව දානේ අත සමන් තුලින් දැක ගන්න කියලා. මේ පිරිස් කරන එක කූටෝපක්‍රමයක් තමයි ඔන්නෝක. එතනදී අපි ස්වාමීන් වහන්සේලා විදිහට කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට අපි කවුරුත් මොකද කරන්න ඕනේ? එතනදී අර කියන දෙයට වඩා පළවෙනියෙන් ශ්‍රවණය කරන කෙනාට ලොකු සහනයක් ඇති වෙන විදිහේ වැඩපිළිවෙලා ඉදිරිපත් කරන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ දක්ෂතාවය තමයි එහෙනම් මේ අපි කතා කරපු පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා කතා කරපු මාතර ඥානාරාම හාමුදුරුවන්ගේ තේරුකාණිතාන්ද විමල නායක හාමුදුරුවන්ගේ වගේ මේ පොත්පත් පරිශීලනය කරමින් ත්‍රිපිටකය පරිශීලනය කරමින් තමයි අපි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ඉදිරිපත් කරන කාරණාව තුල තියෙන ඒ සැකිල්ල තුල තියෙන ඔප්පු කර පෙන්විය හැකි එකකට එකක් ගැළපෙන කාරණාත් එක්ක අපිට අභියෝග කරන්න පුළුවන්කම තියෙනවා නිවන් මඟ නේද? නිවන් දකින දක්වා මේ ත්‍රිපිටකය තුලින් අපිට ත්‍රිපිටකයේ තුල තියෙන දේ අපිට විදහා පෙන්වන්න පුළුවන්කම තියෙනවා කිසිම අඩුවක් නැති කියලා. හරි. එහෙමනම් ඒක අභියෝගයක්. නේද? එහෙනම් අපි අභියෝග කරලා කියන මේ පැත්ත මේක කරන්න පුළුවන් කියලා. ඉතින් මම දැන් බොහෝ කල් මේක කියනවා කවුරුත් ඒ අභියෝගේ බාරගන්නේ. මේක වැරදි, වැරදි නම් මේක කරන්න බෑ කියලා ඔප්පු කරලා පෙන්වන්න බෑ. නේද? අදත් අපි අභියෝග කරනවා මේක කරන්න පුළුවන් කියලා අපි මෙන්න පෙන්නලක් තියෙනවා. පෙන්නනවා පුළුවන් නම් මේක කරන්න බෑ කියලා ඔප්පු කරන්න අන්න එදාට කියන්න පුළුවන් ත්‍රිපිටකය වැරදි කියලා. නේද? එහෙනම් අලුතෙන් මේක අර්ථ දක්වන්න ඕනේ. නෑ අලුතෙන් අත්දා ගන්න දැන් මේක නිවන් දකින්න පුළුවන් කියලා අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන බව මම ඕන තරම් වාර ගණනක් කියලා තියෙනවා. ඉතින් එහෙනම් අපේ ජීවිතය નિවැරදි කරගන්න අපි මේ කටයුතු සම්පාදනය කරගෙන සමාජ කතිකාවතක් බවට පත් කරන්න ඕන මේ ඉගෙනගත්තු දේවල් මේ සතිය පුරාවට සති ගානක් පුරාවට අපි ඉගෙනගත්ත දේවල් අපේ ජීවිතයට එක රාශී කරගෙන අපි තුලින් අත්දැකීමක් ලබාගෙන ඒ අත්දැකීමත් එක්ක අන් අයට මේවා එකතු කරලා අන් අයගේ ජීවිතවලට මේවා උපයාස අපයා දීලා එක එක එක එක දානමාන ආදී වෙනකුත් නොයෙකුත් නොයෙකුත් දේවල් විතරක් කර කර ඉන්නේ නැතුව ධර්මයේ තුල ඉන්න අය බෞද්ධ විදිහට නේද ඊට වැඩි එහා ගිය මානසික සුවතාවයක தත්ත්වය නේද දුක් විඳින විශේෂයෙන් චිත්තඅභ්‍යන්තරගත දුක් වලින් වැරදි අවබෝධයෙන් ඇති වෙලා තියෙන දුක් වලින් දුක් විඳින හැමදෙනාටම ඒ දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන පරිසරය නැවත නැවත සකස් කරලා දීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. මේ ධර්මයේ තුල මෙන්න මේ අද කතිකාවත තමයි මේ ධර්මයේ තුල තියෙන උතුම් ක්‍රමවේදය කිසිම අඩුවක් නැතුව නිවන් මඟ පෙන්වා දී තිබෙනවා. ඉතින් ඒකින්ද ඒක තුලින් නිවන් දකින්න කාට හරි අවශ්‍යතාවයක් තියෙනවනේ ඒ තුලින් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා ඉස්සෙල්ලා ඒක අත්දැකලා පසුව වෙනත් ක්‍රම වලට ගිහිල්ලා බලන්න හරියන්නේ නැත්තම් නේද හරියන්නේ නැත්තම් වෙනත් ක්‍රම වලට ගිහිල්ලා බලන්න පුළුවන්කම තියෙනවා හොඳයි එහෙනම් අපි බොහොම වටිනා කාරණා කීපයක් තමයි අද දවසේ සාකච්ඡාවට ගත්තේ එතකොට අපි ඊළඟ සතියේ ඥාන දර්ශන විසුද්ධිය සඳහා අවශ්‍ය කරන කරුණු ගොනු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ සඳහා ඉදිරි ප්‍රස්තාව තබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාවේ කටයුතු මෙතන නිමවටපත් වෙනවා නිවසේදම් මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ මොහොතේදී අපි සමග එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ආශිර්වාද කරමු ලක්වැසි ඩෝවැසි හැමදෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති